නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨාන් දේශනාව. අද අපි මාතෘකාව කොටගන්නේ ආස්වාස ප්‍රාස්වාස රැලිමෙන් සීය පැවැත්වීමේ කමඨාන එනම් අපි මේ ආනාපානා සතිය තුල নানা ප්‍රකාර කමඨාන් සාකච්ඡා කළා විවිධ භාවනා ක්‍රම පිළිබඳ අත්දැක බැලීම් සිදු කළා අද මේ පුහුණු කරන්නට බලාපොරොත්තු වෙන අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන මේ කාරණාව අපගේ ජීවිතයත් එක්ක සිතවිලිත් එක්ක සම්බන්ධ වෙච්ච ගොඩාක් ගැඹුරු කාරණාවක්. <clears throat> අපි ඉස්සෙල්ලාම දැනගන්නට ඕනේ අපගේ චෛතසිකය සිතවිල්ලක් නිර්මාණය කරන විට ඒ සිතවිල්ල මේ විශ්ව තරලය තුල ගමන් කරන ආකාරය මේ තරංගය ක්‍රම කීපයකට ක්‍රියාත්මක වෙනවා එක ක්‍රමයක් තමයි මේක සිරස්ව කෙලින්ම ලී දණ්ඩක්සේ මේ විශ්වය පුරා ගමන් කරන ක්‍රමවේදය තව එකක් තමයි අර මූදු රැල්ල වාගේ වැලිමෙන් ගමන් කරන ක්‍රමවේදය තවත් ක්‍රමයක් තමයි වලලු වාගේ වලල්ලක් වාගේ කැරකි කැරකි යන ක්‍රමවේදය. තව එකක් තමයි උලන් අමන දිශාවට පීඩනයේ තියෙන දිශාවට පැත්තට තල්ලු වෙලා යන ක්‍රමවේදය. තවත් ක්‍රමවේදයක් තමයි මේ සෑම අණුවක් තුලම න්‍යාස්තියෙන් ඇතිවෙන කම්පනය නිසා පීඩනවලට ලක් වෙමින් කම්පනවලට ලක් වෙමින් බලපෑම් වලට ගොදුරු වෙමින් নানা ප්‍රකාර විදියට වෙනස් වෙවි ගමන් කරන ක්‍රමවේදය. එහෙනම් අද මේ කමඨානට අදාළ ක්‍රමවේදය තමයි රැලිමෙන් ගමන් කරන්නා වූ ක්‍රමවේදය. එහෙනම් රැලි කියලා කියන්නේ ඉස්සිලා පැවතිලා පාත් වෙලා පැවතිලා ඉස්සිලා මේ විදිහට යන ක්‍රමවේදය. විද්‍යාත්මක උපකරණ වලින් වේව්ස් සම්බන්ධයෙන් එහෙම නැත්නම් තරංග සම්බන්ධයෙන් යම් යම් පරීක්ෂණ කරනකොට ඒ උපකරණ වල ඒ රූප වායිනී යන්ත්‍ර තුලින් අපට පේනවා මේවා රැලි ආකාරයට ගමන් කරන බව මේ රැලි ආකාරයට ගමන් කරන මේ චිත්ත වීති එම නැත්නම් තරංග මේ භාවනා යෝගියා තුල පවතින ධර්මතාවයක් අපගේ මිනිසත් භවයේ තුල ජීවිත කාලෙම සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් එනම් ආනාපානසති භාවනා වඩනක් භාවනා යෝගියා ආස්වාසය ප්‍රාස්වාසය රැලිමෙන් සිය පවත්නකොට මේ භාවනා යෝගියාට යම් යම් දේවල් වටා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ භාවනා යෝගියාට වැටහෙන්නේ මේ චෛතසිකය තුලින් සිතවිල්ලක් ඇති වුණාම මේ සිටිවිල්ල නිර්මාණය වෙලා මේ සිටිවිල්ල ඉස්සිලා පාත් වෙලා ඉස්සිලා පාත් වෙලා රැලිමින් යනවා මේ චෛතසික උඩට ඉස්සෙනකොට සමහර විට තරංග ධාරිතාව 35 සිමු තිබුණයි කියලා අපි සිතමු මේක මේ රැල්ලෙන් පාත් වෙනකොට මේක 25 වෙනකන් එහෙම නැත්නම් 20 වෙනකන් අඩුුණයි කියලාත් අපි සිතමු. එනම් මේ රැල්ලේ ඉස්සෙනකොට 35ට තිබිලා පාත් වෙනකොට 25 වෙනකන් වෙනවනම් 25 35 අතර තියෙන ධාරිතාව 10යි. එනම් ප්‍රතිශත 10ක වෙනසක් වීම නිසා මේ චෛතසික নানা ප්‍රකාර වෙනස් වීම වලට ගොදුරු වෙනවා. ඒ තමයි මේ චෛතසිකය ලෝභසාගත සිටිවිල්ලක තිබුණාම මේ ලෝභසාගත සිටිවිල්ලේ තරංග ධාරිතාව 35 තිබිලා මේක පල්ලයට අඩු වෙනකොට මේ ලෝභය මුදුන්පත් කරගන්න බැරි වෙලා ලෝභය තුල කලකිරිලා එපා වෙලා මේක 25ට විතර එනකොට සමාහට ලෝභේ තුනී වෙලා අලෝභ සාගත දානමය සිතිවිලි වලට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එම වෙන්න පුළුවන්. ඒ වගේම 25 දී විතර ඉන්නකොට ලෝභයක් ඇති වුණා. ඒ ලෝභය මුදුන්පත් කරගන්න බැරි වුණා, අත්පත් කරගන්න බැරි වුණා. ඒ බලාපොරොත්තු නොවන විදියට ඒක සිදු වුන්නේ නැහැ කියන தත්ත්වය මත මේක 25 ඉඳලා 35ට වෙනකම් වැඩි වුණොත් සමහර විට තරහා ඇති වෙලා Tamanට මේක ලැබුණ නැත්තේ ආවලා නිසා මේ බලාපොරොත්තු ඉටුන් නැත්තේ මේ මේ කරුණු නිසා කියන ඒ තරහා වැඩි වෙලා වෛරය වශයෙන් ඇති වෙලා සමහර විට ඒ ලෝභ සාගත සිටිවිල්ල ද්වේෂ සාගත සිටිවිල්ල වෛර සාගත සිටිවිල්ලක් බවට පත් වෙලා මිනිස් ඝාතන පවා වෙන්නට පුළුවන්. එනම් මේ භාවනා යෝගියා මේ ආස්වාස ප්‍රාස්වාස රැලිමෙන් මෙනෙහි කරන කමඨාන වඩනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා සිතිවිල්ල ක්‍රමානුකූලව වෙනස් වෙනවා. ලෝභය තමයි අටගත්තේ දැන් තරහා පරිගැනීම මේව පැත්තට ඇරිලා. එහෙනම් තමන්ගේ දරුවා කියන ලෝභය තියෙනවා ආදරය තියෙනවා සෙනෙහස තියෙනවා ඒ දරුවා කෙරේ තියෙන ලෝභයෙන් ඒ දරුවාට මේ ලෝකේ තියෙන උපරිම සැප සම්පත් දීලා අපි නොකා නොබී ඒ දරුවාට ඒ සියලුම යුතුයකා වාක්‍යම් කරලා ඒ දරුවා තුළ අපි තිබෙන බලාපොරොත්තු ඉටුුන් නැත්තම් ඒ දරුවා අකීකරු වෙලා එයාට ඕනෑ විදියට වැඩ කටයුතු කරනවා නම් දැන් ඒ ලෝභයම මොකද්ද වෙන්නේ ද්වේෂයේ බවට පත් වෙලා ඒ දරුවා විනාශ කරන්නට එයාගේ අනාගතය විනාශ කරන්නට එයාට විශාල දුක් වේදනා ඇති වෙලා පාඩම් ඉගෙන ගන්නට අපි එයාගේ මායя බවට කටයුතු කරනවා එහෙනම් අපි දරුවන්ට මේ ලෝකේ ගොඩාක් ආදරෙන් කටයුතු කරපු තරංගයේ ටික ටික වෙනස් වෙලා ඒ දරුවෝ විනාශ වෙලාම යන්න යන්නේමක් නැති වෙලා යන මට්ටමට මේකම द्वेष සාගත තරංගයක් වශයෙන් වෙනස් වෙනවා හේතුව මේ චිත්ත වීතිය වැලීමෙන් ගමන් කරන නිසා සෑම අවස්ථාවකම ස්වභාවය වෙනස් වෙමින් පවතිනවා උදේට හොඳට කතා බහ කරනවා දවල් වෙනකොට තරහා වෙනවා අවස් වෙනකොට නැවත හොඳට කතා බහ කරනවා මධ්‍යම රාත්‍රියේ තරහා වෙනවා උදේ පාන්දර හොඳට කතා කරනවා මේ මානසිකත්ව අපට අත්දැකීමෙන්ම තියෙනවා. එකමක් දෙන්නේ රණ්ඩු වෙන අවස්ථා, සමගි වෙන අවස්ථා, කතා බහ කරන අවස්ථා, පලි කරන අවස්ථා නැද්ද? ඇයි මේ එකම විඥාන දෙක මේ දෙන්න හතර මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ කිව්වාම මේ සිතවිලි ඉස්සිලා පාතිල් පාත් වෙලා රැලිමෙන් ගමන් කරන නිසා මේ අය තුල තියෙන චිත්ත වීති සෑම මොහොතක් ගානේ වෙනස් වෙමින් පවතිනවා. එනම් ආස්වාසය ප්‍රාස්වාසය රැලිමෙන් මෙනෙහි කරන භාවනා යෝගියා <clears throat> තමන්ගේ ජීවිත කාලය තුළ තමන්ගේ සිදුවීම් එක අත්දැකීම් එක කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා ආස්වාසය ප්‍රාස්වාසය රැලිමෙන් සිදුවෙනවා වාගේ මගේ ජීවිතයේ සෑම චිත්ත වීතියක්ම ඉස්සිලා පාත් වෙලා වැඩ කරනවා වෙනස් වෙමින් පවතින චිත්ත වීතිය වෙනස් වෙමින් ක්‍රියාත්මක වෙන බව පේනවා සෙනයක් සෙනයක් ගානේ මේ තරංගයේ පීඨන 100 වෙනස් වෙනකොට ඒ සෑම මොහොතක් තුළම නව සිතුවිල්ලක් බවට නව චේතනාවක් බවට මේක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ විදියට මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන බව දැනගත්තාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ චිත්ත වීතියේ තියෙන විශේෂත්වය මොකද්ද? පටන් ගත්තේ මොකද්ද සිතුවිල්ල? ටිකක් වෙලා යනකොට ඒක වෙනස් වෙලා ඒක වෙන චිත්ත වීතියක් බවට නිර්මාණය වෙලා ඒකේ තරංග ධාරිතාවය ආත්පසින්ම වෙනස්. මේ අවබෝධය ආපු ගමන් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ චෛතසික අපට වෙනස් කරන්න බෑ මේ සිතිවිලි වල තියෙන තරංගයට බලපෑම් ඇති කරන්න බෑ සෑම මොහොතක් තුලම මේ චිත්ත වීතිය රැලිසේ ගමන් කරමින් වෙනස් වෙමින් පවතිනවා. මේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්තාට පස්සේ මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාසය ප්‍රාස්වාසය රැලිමින් මෙනෙහි කරන භාවනාවේදී මේ පටන් ගත්ත සිටිවිල්ල දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නම් වෙනස් වීම වලට වාජනය නොවි පවත්වන්න පුළුවන් නම් තමන් මේ භාවනාව තුළින් යම්කිසි අවබෝධයක් ලබන්න පුළුවන් කියන ඒ සිතිවිල්ල පෙරදරි කරගෙන ඇති වෙන්නේ ලෝභසාගත සිතිවිල්ලක් නම් ඒ ලෝභසාගත සිතිවිල්ල තුළ දීර්ඝව පවතින උත්සාහ කරනවා තමන් තුළ පවතින්නේ ද්වේෂසාගත සිතිවිල්ලක් නම් ඒ द्वेषසාගත සිතවිල්ල තුල දීර්ඝව පවතින උත්සාහ කරනවා. Taman තුල අටගන්නේ පලිගැනීම් සහිත සිතවිල්ලක් නම් ඒ සිතවිල්ල මත දීර්ඝකාලීව ඉන්න පුරුදු වෙනවා. එහෙම ඉන්න බැරි වෙනවා. ඇයි මේ චිත්ත වීතිය සෑම මොහොතක් තුළම තරංග ප්‍රතිශතය වෙනස් වෙනකොට ඒ චිත්ත වීතියට ඒකාකාරව සමාන්තරව පැවතෙන්න බැරි වෙනකොට මේ චිත්ත වීතිය ඉබේම ස්වයංක්‍රීයව මේක වෙනස් වෙනවා. එනම් ලෝභය ලෝභය වශයෙන් පවත්වාගෙන යන්න බෑ. ద్వේෂය ద్వේෂය වශයෙන් පවත්වාගෙන යන්න බෑ. වෛරය වෛරය වශයෙන් පවත්වාගෙන යන්න බෑ. මේක අපි කොච්චර උවමනාවෙන් පැවතුවත් මේක වෙනස් වෙනවා. ඒ වගේම මෛත්‍රී සිටිවිල්ලක් ජීවිත කාලෙම පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා බැලුවාම ඒකත් බෑ. එහෙනම් අපට දරුවෙක් හම්බුනාම පොඩි කාලේ අපට යාළුවෙක් හම්බ වුණාම අපට ඥාතියෙක් හඳුනා ගත්තාම සන්තෝෂයෙන් hina වෙලා කතා බහ කරනවා ගොඩාක් ආදරේ සෙනෙහසයි ඇයි මේක ලොකු වෙනකොට ඒ කට්ටිය ඈත් වෙන්නේ කාලයක් යනකොට මේ හිතවත්කම් අමනාප පැත්තට ඇරෙන්නේ අර පුංචි කාලේ තිබිච්ච ඒ ආදරය සෙනෙහස ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්නේ එහෙනම් මේ මෛත්‍රිය පටන් ගත්තා වාගේ පවතින්නේ මේක වෙනස් වෙනවා ඒගොල්ලන්ගෙන් තාඩන පීඩන එනකොට වේදනා හිංසා ඇති වෙනකොට කලකිරීම ඇති වෙනකොට අර පුංචි කාලේ ඉපදෙනකොට තිබිච්ච ඒ ආදරය සෙනෙහස සම්පූර්ණ මාත්පසින්ම වෙනස් වෙලා ඒගොල්ලන්ගේ අතුරු අපි බවටපත් වෙනවා. භාවනා යෝගියෙක් තමන්ගේ සිත පිළිබඳ විශාල අවබෝධයකටපත් වෙන්න ඕනේ. තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය ඒ සමීකරණය පිළිබඳ අවබෝධයක් නැත්නම් එයාට සිත দমনය කරන්නටත් බෑ නිවන් දකන්නටත් බෑ ඇයි මේක නිවෙන්න මේක ඉස්සල්ලා වටහා ගන්නට ඕනේ. එහෙනම් මේ ආනාපාන සති භාවනාව තුළින් ආස්වාසය ප්‍රාස්වාසය රැලිමෙන් භාවනා කරන සීය පවත්තන මේ භාවනා යෝගියාට පැහැදිලිව පේනවා මේ සෑම චිත්ත වීතියක්ම වෙනස් වෙන සුළුයි. හැබැයි මේ වෙනස් වෙන සුළු චිත්ත වීතිය තුළ අමතක වීම ඇති වෙනවා වෙනස් වෙන නිසා මේ අමතක වීම තමයි ඉපදීමට හේතුව කර්ම වලට හේතුව එහෙනම් එයාට අලුත් දෙයක් අවබෝධ වෙලා කුමක්ද අවබෝධ වෙච්ච දේ පටන් ගත්තා මෛත්‍රීසගත සිතවිල්ලකින් තරංගේ අපි 20 කියලා හිතමු මේ රැල්ල උඩට ඉස්සෙනකොට 40 දක්වා ඉස්සෙනකොට මේ මෛත්‍රියම ද්වේෂයේ බවට ලෝභයේ බවට වෙනස් වෙනවා මේ ලෝකයේ ගොඩාක් අය ආදරය කරනවා. ඒ ආදරය තුල සැබවින්ම සැඟවිලා තියෙන ලෝභය. ඒ වස්තුව Tamanට අයිති වෙන්න ඕනේ. මම මේකේ ඉමිකාරත්වය ලබන්නට ඕනේ. මාහැරෙන්න වෙන කිසිම කෙනෙක් මේකට අයිතිය කියන්න බෑ. අන්න මේ ආදරය තුල ලෝභයක් පවතිනවා. ඒ ලෝභය Tamanට අත්පත් කරගන්න බැරි වෙනකොට ඒක අන්සතු වෙනවා නම් ඒ ආදරය ලෝභය වෙච්ච දේ නැවත द्वේෂය බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ මිනීටා මැරෙනවා. එහෙනම් පටන් ගත්තේ යාපත් මංගල නැකතෙන් ආදරයෙන් සෙනෙහසෙන් දයාවෙන් තමයි මේක පටන් ගත්තේ. මංගල නැකත ලෝභයට පරිවර්තනය වුණා. තමන් සතුතේ අන්සතු වෙන්න යනවායි කියනකොට ඒ ලෝභයේ द्वේෂයේ බවට පත් වෙලා මිනිස් ඝාතන වෙලා බඩු මුට්ටු පොඩි වෙලා තමන් බීබද්දෙක් වෙලා විශාල විනාශකාරීත්වයක් ඇති වෙලා මේක තමයි මේ රැලිමෙන් ගමන් කරන මේ චිත්ත වීති ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන නිසා ඇතිවෙන මානසික ස්වභාවය මේක වටහා ගන්න මේ භාවනා යෝගියා සමත් වෙනවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන්ගේ චෛතසික සෑම මොහොතක් ගානේ වෙනස් වෙන නිසා තමන්ගේ සිතවිල්ල තුල මේ සීය වෙනස් වෙනවා. මෛත්‍රියෙන් මම කල්පනා කරනවා කියනකොට මෛත්‍රියෙන්ම කල්පනා කරන්න එපා. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනවා ඒක දිගටම වෙන්න එපාය. වෙලට යන්නේ ඇයි? පොළට යන්නේ ඇයි? කඩේ යන්නේ ඇයි? චෛත්‍ය වේර විහාර වඳින්නේ යන්නේ ඇයි? එහෙනම් මේ සිතවිල්ල මෛත්‍රියෙන් පටන් ගත්තාම මග යනකොට මෙයාට මේක අමතක වෙලා වෙන වෙන කරුණු කාරණා නාම රූප ඔස්සේ ගොඩාක් ඈතට විසිරීලා යනවා මේ වෙනස් වෙන සුළු ගතිය තේරුණාම දැන් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ වෙනස් වෙන්න නොදී වෙනස් වෙන සෑම මොහොතක් තුළම ආරම්භක සිටිවිල්ලේ සිය පීටන්ට ඕනේ එහෙම පීටන්න පුළුවන් වුණොත් විතරයි මට නිවන් දකින්න පුළුවන් මේ විඥාණය මේ සංසාර ධර්මයේ තුලින් එතර වෙන්නේ මේ ක්‍රමයට කියලා වැටහුණාම මේ සංසාරයෙන් එතර වෙන ක්‍රමවේදය දැන් පුරුදු කරනවා. එහෙනම් මේ ආනාපාන සති භාවනාව තුළ මේක ටිකක් ගැඹුරු භාවනාවක්. මේක සාමාන්‍යයෙන් හැමෝම වඩන්නේ නැති භාවනාවක්. හැබැයි මේක තුළින් විදර්ශනාව ලැබිලා තමයි රාත්පලේ ලැබෙන්නේ. හේතුව ඒ තරම් මේක විද්‍යාත්මකයි. දැන් මේ භාවනා යෝගිය ඇස් දෙක පියාගෙන ආනාපාන සතිය තුල සමවැදිලා කල්පනා කරනවා. සිතවිල්ල පාළ වුණා. මොනවද? මෛත්‍රී සාගත යථාර්ථපාත්කම කියන සිතවිල්ල පාළ වුණා. ඒ භාවනා යෝගියා හිතනවා මගේ ජීවිත කාලය පුරාම මං යටාත්පාත් වෙලා කීකරු වෙලා මම මේ සියලුම දෙනාගේ සේවකයෙක් වශයෙන් ඉන්න ඕනේ කියන චෛතසිකය පාළ වුණා. දැන් පාළ වුණාම මේ චෛතසිකයේ පාළ වෙච්ච තැන ඉඳලා රැලි වාගේ කැරකෙනවා නම් මේ සිතවිල්ල රැලි වාගේ ක්‍රියාත්මක වෙනවා නම් මේක ඉස්සිලා පාත් වෙලා පාත් වෙලා ඉස්සිලා මේක ක්‍රියාත්මක වෙනවනේ එහෙනම් මේ සිතවිල්ල වෙනස් වෙනකොට තරංගයේ ධාරිතාව වෙනස් වෙනවනේ. දැන් අර යථාර්ථපාත්කම ටිකක් අයින් වෙන මම මොකටද කාටවත් වැඩ කරන්නේ මම වැඩකාරයෙක් කියලා අනුන්ට වැඩ කරන්න කියලා එහෙම එකක් පාළ වෙනවා. බැරි වෙලාව කෙනෙක් අඬ ගාලා තරවට කරන මේක ටික හොදලා තියලා යන්න. නිකන් යන්න එපා මේක පිරිසුදු කරන්න. තමන් මේ සාමාන්‍ය කෙනෙක් නේ. ඇයි තමන්ට මේක කරන්න බැරිද කියලා ටිකක් බැනලා අපවාද දීලා නිඳා කරලා කිව්වාම කියනවා කීයටවත් මම මේක කරන්නේ ඇයි මට කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ගේ වැඩ ඕගොල්ලෝ කරගන්න. මං කවුද ඕගොල්ලන්ට වැඩ කරන්න? මම ආවේ වැඩ කරන්න නෙමෙයි. දැන් මොකද අර යටහත් පාත්කම අමතක වුණා. කීකරු වල හැමෝටම සේවය කරනවා කියන මානසිකත්වය අතුරුදාම් වුණා. මේක තමයි මේ චිත්ත වීතිය තුළ පවතින ස්වභාවය. ප්‍රශ්නයක් ඇයෙනකොට ඇසට කනට දිවට නාසයට සමට සිතට සංඥාවක් ලැබිලා ඒක තුලින් යම්කිසි නාම රූප ගනුදෙනුවක් වෙනකොට අර ආරම්භ කරප චෛතසිකය අමතක වෙලා ඒකට අනුව නව නිර්මාණයක් ඇති වෙනවා මිනිස්සු හැමතිස්සෙම අහංකාර වෙන්නේ නැහනේ උඩඟු වෙන්නේ නැහනේ. ඊතුවක්කාරකම් වෙන්නේ නැහනේ. හැමතිස්සෙම තරහා යන්නේ නැහනේ. එහෙනම් තිබිච්ච සිටිවිල්ල අතුරුදාම් වෙලා ඒ මානසිකත්වය වෙනස් වෙලා අලුතෙන් නේද මේක පාළ වෙන්නේ. එහෙනම් මේ අවබෝධය මේ භාවනා යෝගියා ලැබිය යුතුයි. මේ අවබෝධයටපත් වෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මොන විදියෙ සිටිවිලි ඇති වුණත් මම යථාර්ථපාත්කමේ ඉන්නවා කියන එක මං අමතක කරන්නේ සෑම මොහොතක් තුළම මම මේක මෙනෙහි කරනවා කියලා මේක සජ්ජායනාවට ගන්න මෛත්‍රී වාක්‍යයක් කරගන්නවා මොකද්ද යථාත්පාත්කම වඩිය යුතුයි යථාත්පාත්ව සිටිය යුතුයි යථාත්පාත්ව සියලෝම කටයුතු වල නිරත විය යුතුයි කියලා මේ යථාත්පාත්කම වාක්‍යයක් අදාගෙන මේක සත්‍යයනා කරන. ඇයි මේක නිතර වෙනස් වෙන නිසා. මේ විදිහට මේ යථාත්පාත්කමට තමන් විසින් නිර්මාණය කරගත්තා වාක්‍ය නිතර නිතර සත්‍යයනා කරන නිසා මේක මතකේ හිටිනවා. තරහා ඇති වෙනකොටම යටාත්පාත්කමින් ඉන්න ඕනේ නේද කියලා මතක් වෙනකොටම අර තරාව තුලත් යටාත්පාත්ව වැඩ කරනවා. ටිකක් තරහා තමයි රෙදි හොදනකොට එම ටිකක් ගලේ ගන්න සද්ද හැතට ඇෙනවා තමයි. නමුත් අර යටාත්පාත්කම තුල ඉඳගෙන අරක කරනවා තරාව පාලනය කරගෙන. බනින්න ඉතනවා දත් මිටිත් කනවා හැබැයි යටාත්පාත්කමින් ඉන්නවා කියන එක සීයේ තියෙන නිසා අර වචන එළියට එන්නේ නැහැ. මිනිසුන්ට පේනවා තරහා ටිකක් ගිහින් මෙයාට ඔරොත්තු දෙන්නේ නැහැ මේ වැඩ කියලා. නමුත් එයා ඒක දරාගෙන කරනවා. එයාට බයිනකොට නිඳා කරනකොට අපාස කරනකොට තරහා යනවා. එතකොට යටාත්පාත්කම පුරුදු කරනවා කියන එක මතක් වෙනකොට අරක කන් දෙකෙන් ආගෙන බින් බලාගෙන ඉන්නවා. මොකවත් කියන්නේ ඇයි අරක මතක් වෙලා. තමන් වඩන කමටාන මේ විදිහට මේ චිත්ත වීති මොන මොන තරංග මට්ටම් වලින් වෙනස් වුණත් මේ සිතිවිල්ල රැලි වශයෙන් විවිධාකාර සිතිවිලි වලට ගොදුරුණත් මේ සීය සෑම චිත්ත වීතියක් තුළම පවත්වන නිසා දේශය තුළ යථාර්ථපාත්කමත් මෝහය තුළ යථාර්ථපාත්කමත් රාගය තුළ යථාර්ථපාත්කමත් ලෝභය තුළ යටාත්පාත්කමත් කියන මේ ඇතිවෙන චෛතසික 121ක් තුළම යටාත්පාත්කමත් එකතු වෙලා තමයි ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් Taman තුළ පාළ වෙන Tamanගේ විඥාණයෙන් අටගන්නා වූ සෑම සිතිවිල්ලක්ම මේ යථාර්ථකමත් එක්ක ක්‍රියාත්මක වෙන නිසා මේ තරංගයක් වාගේ යන රැල්ල තුල මොනතරම් චෛතසික ඇති වුණත් අර පළවෙනි චෛතසිකයේ සීය පවතින නිසා මේ සෑම චෛතසිකයක්ම එම චෛතසිකයේ බවට පත් වෙනවා. දැන් අපි දානයක් දෙනවා. දානයක් දෙනකොට අතුරටත් දෙනවා මිතුරටත් දෙනවා ඥාතින්ටත් දෙනවා සංඝයාටත් දෙනවා. හැබැයි මේ දාණය සංඝයාට දුන්නයි කියලා විශේෂයෙන් කල්පනා කරොත් කුසලයේ වැඩිනේ. මිතුරන්ට දුන්නා ඒගොල්ලොත් අපට යථා කාලේ සලකයි උදව් උපකාර කරා ඒක බලාපොරොත්තු දානයක් නේ. අතුරට දුන්නා බලන්න මේ මිනිස්සයාත් මෙතන ආවනේ මිනිස් ඉස්සරහ අපිට නොදුන්නත් අපේ தත්ත්වයට හොඳ නැහැ නේ. ඒ නිසා තමයි දුන්නේ දැන් මේක අමනාප දානයක් නේ. එහෙනම් මේ දානවල එකම ස්වභාවය දන් දීමන් උනත් මේ දන් දෙන පුද්ගලයාට අනුව චිත්ත වීතිය වෙනස් වෙලානේ. මේක රැලිවා වෙගින්නේ. එක එක කෙනා ළඟට යනකොට මේකේ ස්වභාවය වෙනස් වෙලා. ඒ ඒ අයට සාපේක්ෂව මේක ආත්පසින් වෙනස් වෙලා. ඒ වාගේ තමයි මේ චිත්ත වීතිය මේ රැලි වශයෙන් ගමන් කරනකොට මේ චිත්ත වීතිවල උස් වෙන තැන් පාත් වෙන තැන් මධ්‍යස්ත තැන් අවම තැන් උපරිම තැන් කියන මේ මට්ටම් වලට අනුව චිත්ත වීති වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන චිත්ත වීතිය අපි ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක හිතන්න ගියාම ආරම්භක සිටිවිල්ල අමතක වෙනවා මේකට තමයි අසීය කියලා කියන්නේ. මේ භාවනා යෝගියාට වැටහෙනවා සිතවිල්ල ඕන විදියකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආරම්භක සිතවිල්ල 100ෙන් තියාගෙන වෙනස් වෙන සෑම සිතවිල්ලක් තුළම අර සිතවිල්ල තමයි පළවෙනි එක. ඒක දිහා බලාගෙන ඉන්නකොටයි මේක ඇති උනේ, අරක ඇති උනේ, මේම හිතෙන්නේ කියන එක 100ෙන් ඉන්න පුළුවන් නම් ඒ චිත්තානුපස්සනාව කරනකොටගෙන මේ සෑම සිතවිල්ලක්ම අවෝසි කර්ම වෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ මේ සීය කරන කොටගෙන කර්ම නවත්තන්න පුළුවන් ඉපදීම නවත්තන්න පුළුවන් සීයෙන් විතරයි රාහත් ඵලයටපත් වෙන්න පුළුවන් කියන එක දේශනා කරනසේක එහෙනම් අපේ ජීවිතයේ සීය අඩු නිසා මේ ආයතන අයතුලින් කර්ම නිර්මාණය වෙන නිසා අපි මේ සංසාරයේ හැමදාම ඉපදිලා දුක් විඳිනවා එහෙනම් මේ ක්‍රියාවලිය නවත්තන්න අපි සීය පීඨවන්න ඕනේ. සීය තුළ අපගේ ජීවිතය පවත්වාගෙන යන්න ඕනේ. සීය තුළින් තමන්ගේ විමුක්තිය සලස ගන්න පුළුවන් කියන එක මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා. එයා මේ දෘෂ්ටිය තුල සම්මා දෘෂ්ටිගත වෙනවා. එයාට තේරෙනවා මේක තුල තියෙන එකම ක්‍රමවේදය වෙනස් වෙන සිතිවිලි හදන්න බෑ. එහෙනම් වෙනස් වෙන සිතිවිලි මත පළවෙනි සිතවිල්ල තුල තියෙන 100ෙන් කල්පනා කරන්න පුළුවන් නම් සෑම සිතවිල්ලක් තුලින්ම Tamange සිතවිල්ල අරියට මේක තුල පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ චිත්තානුපස්සනාව තමයි මගේ විමුක්තිය. මම කවදාද දුක නිවා ගන්න ඕනේ නම් සෑම තප්පරය ගානේ 100න් ඉඳ මේ 100 වඩන්න ඕනේ කියන එක අවබෝධ වුණා. එයා සම්මා දෘෂ්ටියටපත් වුණා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ චෛතසිකය රැලිමෙන් ගමන් කරනවා මේ චෛතසිකයේ ඉස්සිලා පාත් වෙලා මේ තරංගවල තියෙන ධාරිතාව වෙනස් වෙනකොට නාන ප්‍රකාර සිතවිලි පාළ වෙනවා චෛතසික පාළ වෙලා මේක විවිධාකාර ක්‍රියාකාරීත්වයට වදුරු වෙනවා මොනවද මේ සිතේ සැඟවිලා තියෙන්නේ කියලා බැලුවාම මේ සිත භ්‍රමණය වෙලා චිත්ත වීති යදනකොට ඒ ඒ තරංග මට්ටම් වලට අනුව මේ සිතේ තන්පතු තමයි මතක් වෙන්නේ. දැන් භාවනා යෝගීව S2 පියාගෙන එරමිනිය ගොතාගෙන ගාක්කට වාඩි වෙලා ඉන්න භාවනා යෝගියාට අලියෙක් පේනවා නම් ආලෝකයක් පේනවා නම් බුදු පිළිමයක් පේනවා නම් එහෙම එකක් ඇත්තටම ඇස්සරලා බැලුවාම නැත්තම් මේ භාවනා යෝගියාට ඇත්තටම පෙනිලා තියෙන සිතේ මතකයක් නේද? එහෙනම් ගොඩාක් කැළඹිච්ච අවස්ථාවක අතුරා පේනවා අපට වෙච්ච අපාසුකම් පේනවා ද්‍රෝහිකම් පේනවා අපේම gedara මිනිස්සු අපට අතුරුකම් කළා අපේ දේපල විනාශ කළා අපේ ජීවිතවලට හානි කළා අපගේ සතුට සාමය ප්‍රීතිය නැති කළ ඇයි මේ කැළඹිච්ච ස්වභාවය තුළ ඒ තරංගය තුළ තියෙන මතකයන් ඔක්කොම අවදි වෙනවා ඒව ඔක්කොම පේන්න පටන් ගන්නවා සෙනෙහසෙන් පිරිච්ච තරංගයක් පේනකොට අපි ගොඩාක් ආදරෙන් හිටපු යාළුවෝ අපේ දෙමව්පිය පුංචි කාලේ අපි සෙල්ලම් කරනවා අම්මලා තාත්තලාත් එක්ක උයලා පියලා කාලා අවුරුදු උත්සව දවස්වල ඒ දෙමව්පියත් එක්ක එකතු වෙලා පන්සල් යනවා පොඩි කාලේ ඉස්කෝලේ යනවා ගොඩාක් යාළුවෝ ඉන්නවා කතා බහ කරගෙන ඒ වෙලවල් වලින් ගෙවල් වලින් අපි ඈත්ලා ඒ ඇවිදපු ඒ සෑම සිද්ධියක්ම මතකෙට එනවා මේක හැබැයි නිතරම එන්නේ නැහැ ඒ ඒ තරංග මට්ටම් වල තියෙන tempatu අවදි වෙලා ඒව ඔක්කොම මතක් වෙන්න පටන් ගන්නවා එහෙනම් සමහර ඒ මල ගෙවල් වලට ගියාම දරුවෝ නැති වෙලා ඉන්නකොට ඒගොල්ලෝ කෑගගා අඬහඬා කියනවා ඒ කාලේ පුංචි කාලේ මේ විදියටයි බත් දුන්නේ මේ විදියටයි ඇඬුවේ රාත්‍රිස්සේ ඇරිලා හිටියා දවල්ට නිදාගන්නේ ඉස්කෝලේ දැන් මේ මෙච්චර අමාරුවේ මාන්සියලා මට උගන්වන්න මෙච්චර දුක් විඳයි කියලා කරුණු කිය කිය හඬනවා ඒ කියන්නේ මේ දුකට ඒ අදාළ තරංගයට අනුව තියෙන මතකයන් නෙමෙයි අවදි වෙන්නේ. එහෙනම් මිනිස්සෙක්ට බයින්න ඕනේ කියලා නිකන් හිතලා බලන්න. එයාගේ අගුණ ටික ඔක්කොම මතක් වෙනවනේ. හැබැයි මිනිස්සෙක්ට ප්‍රශංසා කරන්න ඕනේ කියනකොට අගුණ මතක් වෙන්නේ නැහැ. ගුණනේ මතක් වෙන්නේ. ඇයි? ප්‍රශංසාව කියනකොට ඒ චිත්ත තරංගයට අනුව තියෙන හොඳ දේවල් ටික මතුවලා එනවා. ඒ වගේම අගුණ කියන්න ඕනේ කිව්වම ද්වේෂ සාගතව, වෛර සාගතව, නිന്ദා අපාස සාගතව තියෙන තැන්පත ටික අවදි වෙලා එයාගෙන් වැරදිච්ච තැන් ඔක්කොම කියනවා. මේක තමයි මේ ලෝකයේ තියෙන පුදුජන ස්වභාවය. මේක වටා ගන්නට ඕනේ. මේ චිත්ත වීතිය තුලින් මේ රැලි වාසයෙන් ගමන් කරන චිත්ත වීතියේ මේ අඩුව හදන්න කියලා මේ භාවනා යෝගියා ගොඩාක් උත්සාහ කරනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා භාවනාවේ ඉන්නම බෑනේ විනාඩි 5ක් ඉන්නකොට රටේ නැති ඒවා මතක් වෙනවනේ. තරුණ කාලේ පොල්ගස් බඩගාපු එක පවා මතක් වෙනවා. හැබැයි දැන් මම මේ විදිහට තපස්සරේ කළා ඉන්නවා නමුත් මේවා මතක් වෙන එක නවත්තන්න බෑනේ. මේ හිටියට ගෙවල් වටේ සිට කැරකෙනවා. ගෙවල් අරිනවා, කාමරවලට යනවා, ඒ මිදුල් වල අතු ගන්නවා. මම ඉන්නේ ඈත නමුත් මගේ සිත gedara එහෙනම් මේ මානසිකත්වය හදන්න බැරුව මේ භාවනා යෝගියා තමන්ගේ සිතත් එක්ක මේ මාර සේනාවත් එක්ක විශාල යුද්ධයක් කරනවා සිත නම් වූ යුද පිටියේ මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ අසුරුවත් එක්ක යුද්ධ කරන්න බෑ මේ චෛතසිකවල තියෙන ක්‍රමවේදය නවත්තන්න බෑ ඇයි නවත්තනවා කියන එකත් භාවනාවට අදාළ නැති සිතිවිල්ලක් ඒකත් එක්ක පොරබදනවා දුක් විඳිනවා කියන එකත් කම්පනයක් පීඩනයක්. එහෙනම් එnde එnde සිත පීඩණයට ලක් වෙනවා. සිත নানা ප්‍රකාර දුකට ගොදුරු වෙනවා මේක හදන්නම බෑ කියලා Tamanට තේරෙනකොට එක පාර්ථ ඥානයක් පාළ වෙනවා ඇයි මම මේක හදන්නේ හදන්න බෑ මේක නිර්මාණය වෙන ක්‍රමවේදය වෙනස් කරුවා නම් අදන්න දෙයක් නෑ ඇදිලානේ නිකුත් වෙන්නේ එහෙනම් අපේ ගෙවල් වල කෑම හදනකොට කෑම හදලා එළියට කැපිංගම් වලට බෙදනකොට ලුණු හඩු නම් 500කට කෑම දුන්නා නම් ලුණු බෝතලේ අරගෙන 500ක් දෙනෙක් ළඟට යන්න එපාය පොඩ පොඩ අර කෑමට වක් කරන්න එහෙනම් 500 දෙනෙක් ළමට ගිහිල්ලා 500කට ලුණු දීලා මේ ප්‍රශ්නේ විසඳනවට වඩා හොඳ නැද්ද ලුණු බෝතලේ ඒ ආහාරයට දැම්මනම් සම්පූර්ණ ලුණු බෝතලේ ආහාරයට අලලා දිය කෙරුවාම දැන් සම්පූර්ණ ආහාරයේ ලුණු ප්‍රශ්නේ විසඳුනොත් 500ටම ලුණු ප්‍රශ්නේ විසඳිලා 500 පොළොක යන්න විදියක් නෑ යන්න අවශ්‍යකුත් නෑ අපි යන්න තියෙන අදාළ ඒ ව්‍යංජනයේ තියෙන ඇතිලිය ළඟට වාදනයේ ළඟට එහෙනම් මේ අවබෝධය කලින් ආවේ නෑ මේ සෑම කෙනා ළඟටම ගින් ගින් ලුණු බෙදුවා. ඇයි ලුණු මදි නිසා. දැන් තමයි වැටුනේ මේක වටේම ඇවිදින්න ඕන එකක් නෙමෙයි. ඒ අදාළ වාජනේ ළඟට ගිහිල්ලා මේ ලුණු ටික වාජනේට ඇලුවනම් සේරම ප්‍රශ්න ටික විසඳෙනවා. මෙන්න මේ අවබෝධ ඥානය තමයි මේ භාවනා යෝගියාට පාළ වෙන්නේ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සිත රැලි වශයෙන් ගමන් කරනවා මේ සිතේ සිටිවිලි නිර්මාණය වෙන තැනේ සිතේ වේගය අඩු කෙරුවොත් ඇතිවෙන චිත්ත වීතිවල රැලි ප්‍රමාණය අඩු වෙනවා තවත් වේගය අඩු කෙරුවොත් තවත් අඩු වෙනවා ඒ කියන්නේ එකම අරමුණක යට ඉන්න පුළුවන්කම ලැබෙනවා විද්‍යාත්මක උපකරණ වලින් පෙන්නනවා තරංග වේගය අඩු වෙන්න අඩු වෙන්න රැලි ප්‍රමාණය අඩු වෙලා අඩු වෙලා සිත නැවතුනාම සමාධි වුනාම තනි ඉරක් තමයි යන්නේ රූපවාහිනී යන්ත්‍රයේ. එතකොට ඒ වෛද්‍යවරු කියනවා මෙයා එක්ක මැරිලා එහෙම නැත්නම් සමාධිගත වෙලා. තනි ඉරක් කියලා කියන්නේ වැලි මොකවත් නැහැ. අනවශ්‍ය සිතිවිලි මොකවත් නැහැ. සිත එක අරමුණු ගත වෙලා. ඒක තමයි සමාධිය. එහෙනම් මේ අවබෝධය ඇති වෙලා මේ භාවනා යෝගියා සිතේ තියෙන ඒ කම්පණය එහෙම නැත්නම් ඒක තුල පවතින භ්‍රමණ වේගය අඩු කරනවා. මේ විදිහට තමන්ගේ සිතේ තියෙන භ්‍රමණ වේගය අඩු කරන්න වෑයම් කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේක එසේ මෙසේ වැඩක් නෙමෙයි. මේක අපට ඕන විදිහට හදන්නත් බෑ. ඇයි මේ සිත භ්‍රමණය වෙනවා පුදුමාකාර වේගයකින් ඉපදෙන සිතවිලි ප්‍රමාණය අපට පාලනය කරන්න බෑ. මේ චිත්තේ භ්‍රමණය වෙලා ඇති කරන සංස්කාර ධර්ම නාම රූප ධර්ම කොච්චරද කියලා කිව්වොත් ඒවා ගණන් කරන්නවත් මට බෑ. ඒ තරම් ඉපදෙනවා. එහෙනම් මේ චිත්ත වීතිය හදන්න කියලා ගියාම මේ සිතේ සිතවිලි වල කම්පන ධාරිතාව අඩු කරන්න ගියාම මේ භාවනා යෝගියා විඩාවටපත් වෙනවා. ඒක හදන්න බැරි බව තේරුණාම ඒක තුල කරපු වෑයම දිගටම කරන නිසා එයාට තවත් ඥානයක් පාළ වෙනවා. මොකද්ද ඥානය? එයා දානශාලාවට එහෙම නැත්තම් මුළුතැන් ගෙදරට යනකොට එයාට තේරෙනවා ලිප හොඳට ඇවිලෙනවා. බත ඉදීගෙන එනකොට දර කෑල්ලක් දෙකක් ඒ උපාසක පින්වතුන් අයින් කරනවා. ගින්න අඩු කරන්න. අන්න මේ අවබෝධයට පාළ වෙනවා. මේ කමඨානක සමවැදුනාම එයාට තේරෙනවා සිතේ කම්පණය අඩු කරන්න නම් අමුද්‍රව්‍ය අයින් කරන්න ඕනේ. ඒකේ දර අයින් කරන්න දර තමයි අපගේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් ලැබෙන සංඥා සංස්කාර ධර්ම මේවා තියෙන තාක්කල් මේ සිතේ කම්පණි අඩු වෙන්නේ මේක අඩු වුණොත් තමයි අර කඩු වෙන්නේ එහෙනම් දව අඩු කෙරුවොත් අනිවාර්යයෙන්ම ගින්න අඩු වෙනවා ගින්න අඩු වුණොත් රස්නේ අඩු වෙනවා ඒ කියන්නේ පාත්‍රයේ තියෙන උණුසුම අඩු වෙලා නිවිලා යනවා මේ අවබෝධ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා තමන්ගේ අවදානම ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයට නැවත අරවනවා මොනවද මේ ඇස නිසා සිතට ඇතිවෙන කම්පන අනේම රාගයෙන් බලනවා ద్వේෂයෙන් බලනවා මෝහයෙන් බලනවා දකින දකින දේවල් අයිති කරගන්න හදනවා මේක නේනම් මේ සිත කැළඹෙන්න හේතුව මේ සිතේ තියෙන රැලි ගතිය වැඩි වෙන්න හේතුව එක චෛතසිකයක් ඇති වුණාම ඒක තුළින් චෛතසික දහස් ගණන් ඉපදෙන්න හේතුව මේක මේක හදන්න ඕනේ. එහෙනම් තමන්ගේ ඇස්වලට පේන සියලෝම දේවල් එයා ධර්මානුකූල ස්පර්ශ කරන්නට ඕනේ. කන් වලට ලැබෙන සෑම තොරතුරක්ම ධර්මානුකූල ස්පර්ශ කරන්නට ඕනේ. දිවට ලැබෙන සෑම රසයක්ම ධර්මානුකූල ස්පර්ශ කරන්න ඕනේ. තමන්ගේ චර්යාව විනයට සීලයට එකඟ වෙන්නට ඕනේ. සිතිවිලි වලින් ක්ලේශ ධර්මයන් ඇති නොවන විදියට ලෝකෝත්තර වෙන්න ඕනේ. මේ අවබෝධ ඥානය පාල වුණාම එයා සකු르දාගාමි මාර්ගඵලයටපත් වෙනවා. එයාට ඒ අවබෝධ ඥානය පාල වෙලා. එයාගේ වැඩේ දන්නවා. ඒ වැඩේ තියෙන අඩුවක් දන්නවා, අදන ක්‍රමෙත් දන්නවා. මේ තුනම දැන් එයා දන්නවා. ඒ කියන්නේ එයාගේ විඥානය ගොඩාක් දියුණුයි දැන්. එයාගේ අඩුව හදාගෙන නිමා වෙන්න තරම් එයා දක්ෂ ආර්ය ශ්‍රාවකයෙක් වෙලා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ අසකන දිවන ආසය සමසිතේ තියෙන ප්‍රශ්නේ ඇදුවොත් මේ සෑම ප්‍රශ්නයක්ම හැදෙනවා හැබැයි ගැටලුව වෙලා තින්නේ මේක ඒම පාසු නෑ හදන්න. තමන් මේ දේවල් හැම දෙයක්ම වින්දනය කරලා මේවා විඳලා මේ පංචකාමයන් තරම් මේ ලෝකයේ වටිනා දෙයක් නෑ කියලා බව ගානක් මේක තුලින් තෘප්තිමත් වෙලා සන්තෝෂ වෙලා එක පාරට මේක නවත්තනවා කියනකොට මේක අර නැවක් අරවනවා වගේ වැඩක් මේක ඇරෙන්නේ නෑ එහෙනම් කොහොමද මේක හදන්නේ කියලා කල්පනා කරගෙන ඉන්නකොට එයාට මේක අවබෝධ වෙන්නෙම නැහැ. කොහොමද මේක හදන්නේ කියලා. ඇයි මේ චිත්ත වීතිය රැලි වෙලා යන නිසා සෑම තප්පරයක් ගන්න වෙනස් වෙමින් පවතින නිසා තමන්ගේ අදහස් තමන්ගේ ගවේෂණ මේවා තමතක වෙලා යනවා. ඒකනේ ගොඩාක් අය සිල් කියන එක අමතක කරන්නේ. උපාසක කට්ටිය මාළු අල්ලනවා. ඇයි කියලා බැලුවාම පස්සේ යාට මතක් වෙන අනේ මං සිල් ගන්නවා මේක වැරදිනේ. ඒක අමතක වෙලා අර පුරුද්දට ඒ වැවේ වතුර අඩු වෙනකොට බිලිපිත් අරගෙන යනවා. පස්සේ කල්පනා කරන්නේ දැන් මම දෙවෙනි වතාවට සිල් ගත්තනේ එහෙනම් මම උපාසක කෙනෙක් නෙමෙයි මේක කරන්න හොඳ නැහැ කියන එක පස්සේ මතක් වෙන්නේ. සමහර උපාසක කට්ටිය බැනගෙන ගා ගන්නවා. රණ්ඩු කර ගන්නවා. ගිහින් උපාසක කට්ටිය ඔහම දැසිරෙන්නේ කියන එතකොටයි මතක් කරන්නේ මං සිල් ගන්නවනේ. එතකොටයි එයා උපාසක කියන කයට මතක් වෙලා තියෙන්නේ. එහෙනම් අපේ අරමුණු අපට අමතක වෙනවා. අපගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අපට අමතක වෙනවා. අපි ලබාපු මිනිසත් භවයේ ජීවිත කාලෙම අපිට එක අරමුණක ඉන්න බැරි ප්‍රශ්නයක් ඕකමයි. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මොකද්ද මන් ළඟ තියෙන අඩුව මා විසින් මොනවද කරන්නට අවශ්‍ය කියලා කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ සෑම ආයතනයක් තුලින්ම ගනුදෙනුවක් වෙනවා. හැබැයි එයාට වෙන අරමුණක් දුන්නාම අරක අතරිනවා. දැන් ළමයෙක් යතේ 100ක් තියෙනවා නම් 100 කොහමද ගන්නෙ? 100 දෙන්න කියලා කිව්වම එයාගෙන දෙන්න බෑ කියලා. දෙන්න නැත්තම් ගානවා කියනකොට යා පීය තදින් අල්ලාගෙන බිම පෙරලා කෑ ගන්නවා. ඇයි ඒ පීයගෙන් ගණ්ඩාම් වෙන්නේ පීය ගන්න ඕන නම් අපි පීය ගන්න දක්ෂ නම් ඒ ළමයාට බෝනික්ෙක් දෙනවා. පුතා බලන්න මේ බෝනික්කාරි ලස්සනයි කියලා දෙනකොට එයා ඒක අත දික් කරනකොට කියන පුතා ළමයා බිම වැටෙන්න පුළුවන් කකුල් කැඩෙන්න පුළුවන් තුවාල වෙන්නේ ඉස්පිතාලේ අත් දෙකෙන් ගන්න ඕනේ කිව්වම පීය විසි කරලා ළමයා අතට ගන්නවා පීය අවුලාගෙන යන්නයි තියෙන්නේ රිලවගේ අතේ යම්කිසි දෙයක් තිබුණාම ඉල්ලුවට දෙන්නේ රිලවට ටිකක් තරහාගස්සලා ගලකින් ගැව්වම අතේ තියෙන එක විසිකලා ගන්නවා ඒ භාණ්ඩය අවුලගෙන අපට යන්න පුළුවන් එහෙනම් මේ ධර්මතාවය මේ පවතින ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති වුණාම එයා දන්නවා ඇසකන දිවනාසය සමසිත අපට ඕන විදිහට අදන්න බෑ ඒකට අරමුණක් දුන්නොත් මේක හැදෙනවා මොකද්ද දෙන අරමුණ අපි පොල් ගාක් පේනකොට තල් ගාක් පෙන්නනවා. තල් ගාක් දකින්නකොට අඹ ගාක් පෙන්නනවා. මේ විදිහට මේ නාම රූප වෙනස් කරලා බලනවා. පොඩි ළමයෙක් පේනකොට යට වයසක කෙනෙක් පේනවා වගේ හිතනවා. වයසක කෙනෙක් දකින්නකොට පොඩි ළමයෙක් වගේ දකිනවා. මේ විදිහට වෙනස් කරලා බලනකොට මේ සිත ඇදෙනවද කියලා ඇහුවොත් ඒත් ඇදෙන්නේ නැහැ. ඇයි තියෙන දේ ඇත්ත වශයෙන්ම දකිනවා නම් මේ රූපය සත්‍ය රූපයක් වශයෙන් එයා විශ්වාස කරනවා නම් මේක වෙනස් කළාට එහෙම වෙනස් වෙන්නේ ඒකයි අද වර්තමානයේ ගොඩාක් අයගේ කෙලෙස් නිරෝධ වෙන්නේ නැති එකට හේතුව එයා විශ්වාස කරනවා පුද්ගලයෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා මටයි බනින්නේ මටයි නිඳා කරන්නේ අලාභයේ සිදුනේ මට මටයි රිදෙන්නේ ලෙඩ උනේ මම අන්න මේ ප්‍රශ්න තමයි මේකට තියෙන විසඳෙන්නේ නැතිට හේතුව. මේ භාවනා යෝගියා කල්පනා කරනවා අරමුණ වෙනස් කරුවාම කොහොමද අරමුණ වෙනස් වුණා කියන තවත් අරමුණක් ඇති වෙලානේ. එහෙනම් මේ සිත මොන අරමුණේද ඉන්නේ කියලා බලනකොට එයා හැමදාම අරමුණක ඉන්නවා. මේ සිත භ්‍රමණය වෙනකොට ඇති වෙන චිත්ත වීතිය ඒ තරංග ධාරිතාව කුමක්ද ඒ තරංග ධාරිතාව අරමුණ කරගෙන ඒකේ ඉන්නවා දැන් කෙනෙකුට පුළුවන් ද සිතවිලි දෙකක ඉන්න වෙල මතක් වෙනවා පුංචි කාලේ ඉස්කෝලේකින් ඉගෙනගත්ත පාඩමක් මතක් වෙනවා එහෙම පුළුවන් ද බෑනේ ඇයි එයාට එක්කෝ වෙලේ ඉන්න පුළුවන් නැත්නම් පන්ති කාමරේ ඉන්න පුළුවන් එහෙනම් මේ සිත ජීවිත කාලය පුරාම එක අරමුණක තමයි හිඳලා තියෙන්නේ. එයාට අරමුණු දෙකක ඉන්න බෑ. මේ ඥානෙ පාළ වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා සිත කවදාවත් අරමුණු දෙකක හිඳලා නැහැ. එයාට හින්දත් බෑ. එහෙනම් සිත ඉන්නේ ඒකාන්ත වශයෙන්ම එක අරමුණක මම මොකටද තව අරමුණක් දෙන්න ගියේ? මම මොකටද මගේ අරමුණේ ආව තියන්න ගියේ? ඒක අරමුණක් නෙමෙයි කියලා මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන අවිද්‍යාවක් ඇති කරන මේක තමයි අරමුණ කියලා මම අලුතෙන් එකක් හදන්න කියයි මමම මේ පටලගෙන තියෙන්නේ සිත එයාගේ පාඩුවේ මොන හරි අරමුණක් ඉන්නවා එයා හැමතිස්සෙම එක අරමුණක තමයි ඉන්නේ හැබැයි මම උවමනාවෙන් අරමුණක් දෙන්න කියලා මමයි අරමුණ විනාශ කරගෙන තියෙන්නේ මා විසින් මාගේ අඩුව නිසා තමයි එක අරමුණක තියෙන සිත දැන් අරමුණු කීපයක තියෙන්නේ ප්‍රශ්නේ පටලගෙන තින්නේ මම කියන එක පිළිබඳ අවබෝධය ඇති වෙනවා. එහෙනම් මේ සිතෙන් ආනම මොනවද දැන් පවතින අරමුණ විශාල පින්වතුන් පිරිසක් පේනවා, පේන බව දන්නවා. ඒ දැනෙන නිසා ඒ අරමුණේ ඉන්නවා. එහෙනම් ඒ අරමුණේම ඉඳ අරිනවා. නැවත කියනවා gedara යන්න ඉතනවා දැන් ආවා පරක්කු වැඩි එහෙනම් ඒ අරමුණේ ඉන්නවා එහෙනම් ඒකේ ඉඳ කියනවා ගෙදරට යන ගමන් යන ගමන් මම ඉන්නේ යන බව දන්නවා ගෙදරට ලං වෙන බව දන්නවා තව විනාඩි 15කින් ගෙදරට යන බව දන්නවා මේ අරමුණේ ඉන්නේ එහෙනම් ඒ අරමුණේ ඉන්න කියනවා එහෙනම් මේ විදිහට මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුලින්ම নানা ප්‍රකාර අරමුණු ඇති වෙලා ඒ ඒ අරමුණු ඔස්සේ මේ සිත ගමන් කරනවා. ඒ ගමන් කරන අරමුණු වලට සමවැදීම තමයි මේ චිත්තයේ තියෙන කම්පනය අඩු කරන්න තියෙන එකම ක්‍රමවේදය. එහෙම වුණොත් මේ රැලිගතිය අඩු වෙලා අඩු වෙලා තුනී වෙලා තනි ඉරක් වාගේ යනවා. එකම එක සිතවිල්ලක අවුරුදු ගණන් ඉන්න පුළුවන්. සෑහෙන කාලයක් ඉන්න පුළුවන් අනතුරු ආබාධ මොකවත් නැහැ වෙන සිටිවිලි ඇති වෙන්නේ මේක තමයි නිවන් මාර්ගය කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා මේක දිගටම වඩනවා මේ භාවනා යෝගියා තමන්ගේ ඒ චිත්තය තුළ ඇතිවෙනා වූ අතුරු සිටිවිලි নানা ප්‍රකාර ලෝභ දේශ මොහ රාග කින ක්ලේශ ධර්මයන් නිරෝධ කරන්න ඒ සිටිවිලි වල තින ධාර්තාව අඩු කරන්න ගිහිල්ලා අපෝසත් වෙලා ඒ ධාරිතාවට මුල් වෙච්ච සිතේ පීඩනය අඩු කරන්න ඕනේ කියන අවබෝධයටපත් වෙලා ඒ පීඩනය අඩු කරන්න ගින් එතන විඩාවටපත් වෙලා අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් මේ නාම රූප සංඥා සංස්කාරවල ගනුදෙනු තමයි චිත්තේ කම්පණය වැඩි වුනේ ඒ නිසා තමයි මේ සියලුම අඩු කියලා ඒ ආයතන අයේ අඩුව හදන්නට ගිහිල්ලා එයාට අන්තිමට ප්‍රත්‍යක්ෂ වුණා මේ කියන එකක්වත් අදන්න බෑ. සිත එක අරමුණේමයි තියෙන්නේ මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිත අරමුණු දෙකක තිබිලා නැහැ. එහෙනම් එක අරමුණේ ඉන්න එක අරමුණේ ඉන්න කියලා මිනිස්සු අපිව සම්පූර්ණ පඹගාලේ පටලවලා තියෙන්නේ ඒක අරමුණක නම් ඒකට සමවදින එකනේ තියෙන්නේ. එහෙනම් අද හිඳලා මම කිසිම අරමුණක ඉන්නේ සිත කැමැත්තෙන් ඉන්නේ මොන අරමුණේද? ඒ අරමුණේ ඉන්න බව දැනගෙන සියෙන් ඉන්නවා කියන ඒ ඥාණයටපත් වෙනකොට මේ ආස්වාසය ප්‍රාස්වාසය රැලි වශයෙන් මෙනෙහි කරපු මේ භාවනා යෝගියා අනාගාමි ඵලයටපත් වෙනවා. ඒකයි මේ අනාගාමී ආර්ය ශ්‍රාවකයා සියුම් දේවල් විතරයි ගනුදෙනු කරන්නේ. එයාගේ ඥාණය ගොඩාක් දියුණු වෙලා එයා අනවශ්‍ය වැඩ මොකවත් කරන්නේ එහෙනම් එයාගේ අනවශ්‍ය වැඩ වෙන්නේ නැත්තේයි ඒ සෑම අනවශ්‍ය වැඩක්ම එයා අරමුණු කරගෙන ඒකේ 100න් ඉන්න නිසා යහපත් දේවල් වලට කැළඹෙන්නේ උඩඟු වෙන්නේ නැහැ ආහංකාර වෙන්නේ ඇයි ඒ ඒකත් අරමුණක් කරගෙන එයා 100න් ඉන්නවා ඒවා මොකක්වත් Tamange කරගන්නේ නැහැ මේ අවබෝධය ඇති වුණාම මේ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා ශ්‍රේෂ්ඨ ස්ථානයකට තමන්ගේ සිතපත් කරගෙන ගොඩාක් විවේක සුවයෙන් ඉන්නවා මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා තමන් කොච්චර විවේක සුවයෙන් හිටියත් තාම වැඩනිමා වෙලා නැහැ තාම ක්‍රියාවක් පවතිනවා මොකද්ද මේ සෑම දෙයක්ම සිදු වෙනවා මේ සෑම දෙයක්ම සිදු වෙමින් පවතිනවා මේක තුල සීය පවත්තන එක සිහිය පවත්නවා කියන්නේ ක්‍රියාවක් නේද? එහෙනම් මේ ක්‍රියාව පවතිනවායි කියලා කියන්නේ නිමා වෙලා නැහැ කියන එක මේ භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් තමාගේ ජීවිත කාලය පුරාම තමන් වඩපු භාවනාවේ පියවරෙන් පියවරට ඇවිල්ලා ඉහළ මට්ටමට ඇවිල්ලා නිමාව දක්වා ඇවිල්ලා දැන් භාවනාවේ ඒ දැන් නිමා කරගන්න විදියක් නැහැ. ඇයි මේ සීය පවත්වාගෙන ඉතියොත් මේකෙන් කර්ම හැදෙන්නේ නැවත ඉපදීමකට ගන්න. නමුත් මේ සීය පවත්වාගෙන ඉන්න එක නවත්තන්න ඕනේ. නවත්තපු ගමන් අසීය ඇති වෙනවා. නැවත ජාති ජරා භව ඇති වෙනවා. දැන් මේක අත්හරින්න බෑ. අත්හරින්න විදියකුත් නෑ. නවත්තන්න ක්‍රමයක් දන්නෙත් නෑ. දැන් මෙතන පැටලෙනවා. ඒකයි ගොඩාක් අනාගාමි තත්ත්වවලපත් වෙලා ඉන්න කට්ටිය අරියත් ඵලයට යන්න කල් යන්නේ. එක පාරට ඵල හතරම එකට පාළ වෙනවා නම් ඒ ආර්ය ශ්‍රාවකයාට මේ ප්‍රශ්නේ නෑ. හැබැයි දීර්ඝ ගමනක් යනවා නම් තුන්තරා බෝධියකින් ඉහළ බෝධියක් පතනවා නම් එයාට එකපාරට මේක හම්බෙන්නේ නැහැ. ඇයි? එයා පතන බෝධියේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසා ඒකට වඩන්න තියෙන පාරමිතා කාලය වැඩි නිසා එයාට මේක ක්‍රමානුකූලව සම්පූර්ණයෙන් අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා එතනට යන්න ඕනේ. එහෙම වුණොත් තමයි ලෝකේ ඉන්න සෑම ප්‍රශ්නයකටම උත්තරය ආදන්නේ. ඒ අවබෝධ ඥාණය ඒ බෝධිය තුලින් දෙන්න ඕන නිසා ඒක අවබෝධ වීම අනිවාර්ය නිසා එයා මෙතන ඉර වෙලා සෑහෙන කාලයක් ඉන්නවා මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාසය ප්‍රාස්වාසය රැලි වශයෙන් මෙනෙහි කරගෙන මම පටන් ගත්ත භාවනාව නිමා කරගන්න මේ තිත තියෙන තැන කොතනද කියලා කල්පනා කරනකොට එයාට සියුම් ඥානයක් පාළ වෙනවා මොනවද ආස්වාසය ප්‍රාස්වාසය රැලි වශයෙන් මෙනෙහි කළා ඒ අත්දැකීම යට තියෙනවා ඒ අත්දැකීම් වලට ඒ හේතුවට ඵලයක් තියෙනවා ඒ ඵලයක් තමයි දැන් මතුවලා තියෙන්නේ අසකන දිවනාසයේ සමසිතෙන් සිදුවෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම සීයෙන් බලාගෙන ඉන්නවනේ ඒ බලාගෙන ඉන්න එකේ ඒ බලාගෙන ඉන්න එක විතරක් අත්හැරලා සීය විතරක් රඳවනවා අපි යම්කිසි කෙනෙකුට කියනවා අපට අකුරු නැතුව කාට විතරක් දෙන්න. එතකොට අකුරු නැතුව තමයි කාට හම්බෙන්නේ. තව කෙනෙකුට අපි කියනවා කෙසෙල් ගෙඩි නැතුව බනිස් ටික විතරක් දෙන්න කියලා. එතකොට කෙසෙල් ගෙඩි නැතුව තමයි බනිස් හම්බෙන්නේ. නැති කැවුම් බෙදන්න කියලා කිව්වම කැවුම් ටික පැත්තකින් තියලා නිකන් තැටිය තම අරගෙන යන්නේ. ඇයි නැති කැවුම් කිව්වම කැවුම් නැතුවයි බෙදෙන්නේ. මේ ධර්මතාවයට අනුව Tamanට තේරෙනවා මේ සියලෝම සංස්කාර ධර්මයන් මත සිය පීඨවලා සිය පවත්නවා කියන එක තුල අර පවත්නවා කියන වචනය අයින් කරලා සිය ඉතුරු කරනවා. දැන් වැටෙනවා, පේනවා, පෙනිපෙනී යනවා. ඇයෙනවා, ඇයෙමින් ඒක නිරෝධ වෙලා යනවා. දැනෙනවා, දැනෙමින් නිරෝධ වෙලා යනවා. හැඟෙනවා, හැඟෙමින් නිරෝධ වෙලා යනවා. සිතෙනවා සිතෙන සෑම කාරණාවක්ම නිරෝධ වෙලා යනවා මේ කිසිවක් පවතින්නේ නැහැ මේ කිසිම දෙයකට නඩත්තුවක් නැහැ. ඇයි කලින් නඩත්තුවක් තිබුණා? Taman මේක පවත්වාගෙන ගිය නිසා. සෑම මොහොතක් ගානේ මේක ක්‍රියාවට බණංගලා ක්‍රියාත්මක ක්‍රමින් පවතිපු නිසා මෙයාට තේරෙනවා මම මේක ක්‍රියාත්මක කළා ක්‍රියාවක් තිබුණා ඉපදීමක් තිබුණා කර්මයක් තිබුණා දැන් මම ක්‍රියාත්මක වෙන්නේ පේන්න අරිනවා ඇයෙන්න අරිනවා දැනෙන්න අරිනවා සිතෙන් දරිනවා. හැබැයි ඒ සෑම දෙයක්ම වෙන බව එයා දන්නවා. එහෙනම් සිහිය පවත්වන්නේ නැහැ. 100ම එයාගේ විඥාණය බවට පත් කරගෙන එයා මේ හැම දෙයකම සමවැදිලා ඉන්නවා. හැම දෙයක්ම පේනවා. හැබැයි මොකවත් එයා දන්නේ ඇයි? ඕමනාවෙන් පැවතුවත් විතරයි මතකෙ හිටින්නේ. ඕමනාවක් නැතුව කරන කිසිම දෙයක් මතකෙ හිටින්නේ පේන බව විතරයි දන්නේ. එහෙනම් 100 විතරක් පවත්වාගෙන යන මට්ටමට මේ විඥාණය සැපසුරුවම් කරගන්නවා. ආස්වාසය ප්‍රාස්වාසය රැලි වශයෙන් මෙනෙහි කරන භාවනා යෝගියාට තේරෙනවා ආස්වාසයක් ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රාස්වාසයක් ප්‍රශ්නයක් නෙමෙයි මේ රැලි වශයෙන් යනකොට ඉස්සෙන පාත් වෙන එන රැලි වශයෙන් යන සෑම අවරෝහණ ආරෝහණ පටිපාටියට මේ යන සෑම අවස්ථාවක් දිහා බලාගෙන ඉතියම ප්‍රශ්නේ ඉවරයි දැන් මේක වෙනස් වුණා වෙනස් වෙච්ච බව දන්නවා ඒ නිසා ඒකන ප්‍රශ්නයක් නෑ මේක ආයි වෙනස් වුණා අඩු වුණා ඒකත් දන්නවා එහෙනම් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ එහෙනම් සිත නතර කරන්න අපට බෑ එහෙනම් සිත තුළ තියෙන කර්මය නතර කරන්න පුළුවන් අඟුලිමාල නැවතුනේ කර්මය නතර කරලා තථාගතයන් වහන්සේ නැවතුනේ කර්මය නතර කරලා සිත නතර කරන්න බෑ හේතුව භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න ධර්ම කාරණා මෙනෙහි කරන්නට ඕනේ පින්ඩපාත යන්න ඕනේ, තැම්පාස් වෙන්න ඕනේ, දුක සැප දැනෙනවා, වේදනා දැනෙනවා, බේසජ්ජ ගන්නට ඕනේ. එහෙනම් තමන්ගේ කයේ චර්යාව, වචන, සිතිවිලි කියන මේ හැම දෙයක්ම ගත්තාම මේ සිත නවත්තන්න බෑ නැවතුවොත් එයා සමාධිගත වෙලා එල්ලෙන්නේ නෑ ගහක් ගලක් වාගේ එහෙම මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ ජීවිත කාලෙම එහෙනම් තථාගතයන් වහන්සේ දන්නවා මේ සිත නවතින්නේ බඩගිනි එනවා. බයිස්රාවේ බැර කිරීමේ අවශ්‍යතාවයෙන් එනවා. සීතල දැනෙනවා, උණුසුම් දැනෙනවා, අසනීප දැනෙනවා, වේදනා දැනෙනවා, කැක්කුම් දැනෙනවා. එහෙනම් මේ සිත නවතින්නේ. හැබැයි මේක තුලින් ඇතිවෙන කර්මය නවත්තන්න පුළුවන්. ඒ කර්මය නවත්තන ක්‍රමවේදය තමයි ආයතන අයේම ක්‍රියාවලියට සිත සමවද්දලා සිත බවට ක්‍රියාවපත් කරනවා වචනය වචනයෙන් නෙමෙයි ඒක සීය බවටපත් කරනවා ක්‍රියාව ක්‍රියාව නෙමෙයි ඒක සීය බවටපත් වෙනවා සිතවිලි කියලා වෙන මොකවත් නැහැ සෑම දෙයක්ම සීය බවටපත් වුනාම එයාගේ කර්ම නැවතිලා ඒ කියන්නේ ඉපදීම නැවතිලා එයා අරියත් බෝධියටපත් වෙලා එහෙනම් මේ විදිහට මේ ආස්වාසය ප්‍රාස්වාසය රැලි වශයෙන් මෙනෙහි කරන මේ භාවනා යෝගියාට පුළුවන්කම තියෙනවා මේ රැල්ල තුල තියෙන විද්‍යාවට සමවැදිලා ඒක තුලින් අවබෝධ ඥාන ඇති කරගෙන ඒ ඒ ඥාන උපයෝගී කරගෙන ඉහළ ඥානවල් අවබෝධ කරගෙන තමන්ගේ විඥාණය ක්‍රමානුකූලව කෙලෙස් වලින් නිරෝධ කරලා කෙලෙස් ඇදෙන ක්‍රමවේදය කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය නවත්තලා එයාව අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න සලස ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ භාවනාව මේ භාවනාවට අදාළ කමඨහන් දේශනාව අපගේ ජීවිතයේ අපට උත්තරීතර වාසනාවන්ත දේශනාවක් බවට පත් වුණා. මේ කමඨාන් දේශනාව අපගේ පුණ්‍යයක් කෙතනමැති සිතේ වපුර ගන්නට ඕනේ. සෑම තප්පරයක් ගානේ අපි මේ කමඨාන වඩන්නට ඕනේ. අපගේ චිත්ත වීති ඉපදිලා ඉපදිලා වෙනස් වෙන ස්වභාවය මේ ලෝකයේ දැනට වර්තමානයේ ආනාපාන කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඇයි අපි හැමෝම භාවනා කරනකොට අරියටම ආස්වාස ප්‍රාස්වාසයේ සිත පීඩේවද නාස් තුඩ මත සිත පීටෙව්වද එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාසයේ යන ඒ කම්පණය මත පීඩණය මත සිත පීටෙව්වද නැහනේ මේක දුවනවනේ මතක් වෙනවනේ චෛතසික ඇති වෙනවනේ එහෙනම් අපි හැමෝටම පොදුවෙන් තියෙන ප්‍රශ්නය මේ සිත එක අරමුණක පවතින් නැතුව নানা ප්‍රකාර තරංග ඔස්සේ ගනුදෙනු කරමින් නාම රූප හදමින් සසරේ යන ක්‍රමවේදය එහෙනම් මේ වගේ සිත කැළඹිලා විශාල සිතිවිලි වලට ගොදුරු වෙලා එක අරමුණක ඉන්නේ නැහැ කියලා යම්කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් එයාට දෙන්න තියෙන උත්තරීතර ආනාපාන සති කමඨාන තමයි ආස්වාසය ප්‍රාස්වාසය රැලිමෙන් මෙනෙහි කරන සීය පවත්තන භාවනාව. මේ භාවනාව වඩනකොට එයාට තේරෙනවා මට තියෙන ප්‍රශ්නයක් මේකමයි මේක හැමතැනම වෙනස් වෙවි දුවනවා. දීලා දෙන කමඨාණත් වෙනස් වෙවි දුවන එකක්. එහෙනම් ඒකට මේක හරියටම ගැලපෙනවා. ඇයි දෙකම එක වාගේ. එහෙනම් අපේ අදහස් ගැලපුණ නැත්නම් අපට එකට ජීවත් වෙන්න බෑනේ. එහෙනම් ප්‍රත්‍ය වලට කැමැති හාමුදුර නමක් ඉන්නවා. ප්‍රත්‍ය ගන්නෙ නෑ කියලා ප්‍රතිපත්තියෙන් ඉපදිච්ච කෙනෙක් ඉන්නවා. ඒ දෙක දෙන්නට කවදාවත් එකට ඉන්න බෑ. අර රේල් පීලි දෙක ඈතක පේනවා එකට එකතු වෙලා වාගේ. කොච්චර රේල් පීල්ල දියා ජීවිත කාලෙම ආයුෂ ඉවර වෙනකම් ඇවිද්දා කවදාවත් ඒක එකතු වෙච්ච තැනක් නෑ. එකතු වෙන්නේ නෑ. ඒකේ හේතුව තමයි ඒ ක්‍රමවේදයේ වෙනස් ක්‍රමවේද දෙකක්. එහෙනම් යම්කිසි කෙනෙක්ගේ සිත එක අරමුණක ඉන්න නැතුව දුවනවා නම් අපි එක අරමුණක ඉන්න කිව්වම එයාට භාවනාව හරියන්නේ නැහැ. එහෙනම් නාස් තුඩ මත සිත පීඨවලාවත් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවලාවත් ආස්වාසයේ ප්‍රාස්වාසයේ ලීදණ්ඩා පසේ මෙනෙහි කරන්න කියලාවත් ආස්වාසයේ ප්‍රාස්වාසය උණුසුම්ව කම්පණයෙන් ඇතුල් වෙනවා වගේ මෙනෙහි කරලාවත් මේම දීලා හරියන්නේ හේතුව එයාගේ චිත්ත වීතිය වෙනස්. එයාගේ මානසිකත්වය වෙනස්. එයාට ඇති වෙලා තියෙන ප්‍රශ්නයේ ස්වභාවය වෙනස්. එහෙනම් මේ ආනාපාන සති භාවනාව අපි දන්නවා අපගේ සිත ගොඩාක් කැළඹිලා පුදුජන මට්ටමින් ක්‍රියාත්මක වෙනවා නම් එක තප්පරයට සිතිවිලි 40ක් ඉපදෙනවායි කියලා. ඒක විද්‍යාත්මක විද්‍යාඥයෝ ඔප්පු කරලා තියෙනවා. බීටා කියන තරංගයේ මත එක තප්පරයට සිතිවිලි 40ක් ඉපදෙන බව. එහෙනම් එක තප්පරයට 40ක් ඉපදෙනවා නම් ඕනම මිනිසෙකුට ප්‍රශ්නේ ඇති වෙන්න ඕනේ මේ 40න් එකකින් නේද ඕනම කෙනෙකුට ගැටලුවක් ඇති වෙනවා නම් මේ 40න් එකක් නේද ගැටලුව වෙන්න ඕනේ. එහෙනම් යාට උත්තරේ වෙන්නත් ඕනේ මේ 40න් එකක් නේ. ඒ නිසා ආනාපාන සති භාවනාව තුළ භාවනා ක්‍රම මේ කසින 40ක් දේශනා කරලා තියෙනවා. ඒ 40 ආරම් බලනකොට ඕනම මිනිසෙක් ඕනම රටක ඕනම භාෂාවක ඉන්න මිනිසෙකුට ඇති වෙලා තියෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් භාවනාවේ ඒක අනිවාර්යයෙන්ම මේ 40න් එකකට අන්තර්ගතයි. එයාට උත්තරේ කල්ැතුව තියෙනවා. එහෙනම් එක අරමුණක සිත පීඩන් නැතුව අරමුණු ඔස්සේ ගමන් කරනවා නම් මේක රැලි වශයෙන් නිතර නිතර වෙනස් වෙවි විවිධාකාර කරුණු කාරණා නාම රූපත් එක්ක ගනුදෙනු කරනවා නම් අද ඉඳලා සුදුසුම කමඨාන තමයි ආස්වාසය ප්‍රාස්වාසය රැලි වශයෙන් මෙනෙහි කරන භාවනාව එහෙනම් මේ රැලි වශයෙන් මෙනෙහි කරන භාවනාවට සමවැදිලා ඒ භාවනාව තුළින් Tamange සිතේ තියෙන රැලි ප්‍රමාණය අඩු කරලා අඩු කරලා තනි ඉරක් වාගේ යන මට්ටමට මේක අඩු වෙනකොට අඩු වෙන්නේ රැලි නෙමෙයි සිත දුවන ප්‍රමාණය සිතවිලි ඉපදෙන ප්‍රමාණය নানা ප්‍රකාර අරමුණු ඔස්සේ දුවන දිවුවා නේද? ඒ දුවන ප්‍රතිශතය අඩු වෙලා අඩු වෙලා දන්නේම නැතුව එක්තැන් වෙලා සමාධි වෙනවා. එහෙනම් මේ භාවනාව මේ භාවනා කමඨාන් දේශනාවෙන් අපි ලබාපු අත්දැකීම අවබෝධය මේ සිතේ නිදන්ගත කරගෙන මේක නැවත නැවත මෙනෙහි කරලා මේ අවබෝධය Taman එක්ක පවත්වා ගනිමින් මේ භාවනාව අපගේ ජීවිතයේ ඉතුරු කාලය තුල වඩමු මේ ලබාපු මිනිසත් භවය මේ ඉපදීම මේ සංසාර පැවැත්ම මේ කමඨාන තුලින් භාවනාව තුලින් නතර කරලා ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙන්න අවශ්‍ය වැඩ කටයුතු මේ කමඨාන තුලින් භාවනාව තුලින් සිදු කරගනිමු. එහෙනම් මේ අවස්ථාවේ අපට ලැබිච්ච කමඨාන කමඨාන් දේශනාව අපගේ ජීවිතයේ අවසාන ධර්ම දේශනාව වෙන්නට ඕනේ. මේ භාවනාව අපි නිවන් දකින අවසාන භාවනාව බවට පත් වෙන්නට ඕනේ. එහෙනම් මේ මාර්ගයේ කමඨාන අද ඉඳලා මේ තප්පරේ ඉඳලා අපි පුරුදු කරලා ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙමු නැවත ජාතිය ජරාව දුක දුක පැති වෙන්න කිසිම මොහතක නැවත මේ සංසාරේ නොහිපදෙමු මේ සම්බුද්ධ ශාසනයේ මේ ලබාපු භවය තමයි අවසාන භවය ඒකාන්ත වශයෙන්ම මේ කමඨාණයෙන් භාවනාවෙන් පිරිණිවෙනවා පිරිණිවෙනවාමයි කියලා අදිස්ථාන සිතෙන් සාදුකාරයක් වෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි